බුරුමයේ පුහුණු කරන පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය රේරුකාණේ චන්දවිමල මහනාහිමි විසින් සම්පාදිතයි සංඥාපනය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහි ගිය කාලයේදී ඒ බව දුටු භික්ෂූන් වහන්සේලා සත් නමක් ඉමහත් සංවේගයට පැමිණ බුදු සස්න පවත්නා මේ උතුම් අවස්ථාව ඉක්ම ගියහොත් නැවත අපට සසර දුකින් මිදීමට පිහිටක් කරගත හැකි කාලයක් කවදා ලැබේදයි නොකිය හැකි බැවින් ජීවිත පරිත්‍යාගයෙන් වුවද උත්සාහ කොට අප විසින් දුකින් මිදීමට පිහිටක් කරගත යුතුය යයි සලකා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු නිදන් කළ ස්වර්ණ චෛත්‍යයට වැඳ මහවණය වැද නැගිය නොහෙන එක් පර්වතයක් දැක ජීවිතාශාව ඇත්තෝ නවතිත්වා දිවි පුදා මහනදම් පුරණු කැමැත්තෝ මේ පර්වතයට නගිත්වා යයි කියා ඉනිමගක් බැඳ ඒ මගින් පර්වතයට නැග ඉනිමග පෙරලා දමා එහි වෙසෙමින් මහනදම් පුරන්නට පටන් ගත්හ මහානදම් පිරීම යනු මගඵල පිනිස භාවනා කිරීමය. ඒ පිරිසෙහි සංඝ ස්තවීරයන් වහන්සේ එක් රාත්‍රියකින්ම සියලු කෙලෙසුන් නසා රහත් වූහ. ඊට පස් දින දෙවන තෙරුන් වහන්සේ අනාගාමී වූහ. ඉතිරි පස් දෙනා වහන්සේ කිසි විශේෂයකට නොපැමිණ ඒ පර්වතය මත निराහාර භාවයෙන් වියලී පෘථජ්ජන කාලක්‍රියාවෙන් කලුරිය කොට දෙව්ලොව උපන්හ. ඔහු දිව්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකයේහි උපදමින් බුද්ධාන්තරයක් වූ දීර්ඝ කාලය ගෙවා අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේහි නැවත මිනිස් ලොව උපන්හ. පුක්කුසාති රජ එයින් එක්කෙනකි. කුමාර කස්සප තෙරුන් වහන්සේ එක්කෙනෙකි. දබ්බමල්ල පුත්ත තෙරුන් වහන්සේ එක්කෙනෙකි. සබිය පරිබ්‍රාජක එක්කෙනෙකි. දාරුචරීය එක්කෙනෙකි. කසුප් බුදුන් වහන්සේගේ සස්න පිරිහෙනු දැක සංවේගයටපත් ඒ භික්ෂූන් වහන්සේලාගේ සිත දිවි පුදා මහනදම් පිරීමට නැමුණාක් මෙන් වත්මන් බුදුසසුනේ ආයුෂයෙන් අඩක් ගෙවී යන මේ වකවානුවේ සියලුම බෞද්ධ රටවල් බෞද්ධ පින්වතුන්ගේ සිත් පෙරට වඩා දහමට නැමී බර වී ගොස් ඇති බව නොඑක් කරුණු වලින් පෙනෙන්නට තිබෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ જાතියේදීම හෝ මේ බුදුසසුනේහිදීම මගඵල ලබා නිවන් දැකීමේ බලාපොරොත්තුෙන් සිල් රැකීමට භාවනා කිරීමට බොහෝ දෙනා විසින් පටන්ගෙන තිබේ. බෞද්ධ රටවල භාවනා පුහුණු කරන ස්ථාන බොහෝ ගණනක් ඇති වී තිබේ. බෞද්ධ ජනයා විසින් නොසලකා හැරීමෙන් කාලාන්තරයක් යටපත් වී තිබූ භාවනා ක්‍රම නැවතත් ප්‍රසිද්ධියට පැමිණෙන්නට වී තිබේ. මේ පොතෙහි දැක්වෙන සතිපට්ඨාන භාවනා ක්‍රමයත් කාලාන්තරයක් යටපත් වී තිබූ භාවනා ක්‍රමයකි. අද බුරුමයේ මේ භාවනාව පුරුදු කිරීමෙන් බොහෝ දෙනෙකුන් බොහෝ ප්‍රතිඵල ලබා ඇති බව කියති. භාවනා ක්‍රම අතරද ඉක්මනින් ඵල දැකිය හැකි ඒවාද ඵල ලැබීමට බොහෝ කල් ගතවන ඒවාද කොතෙක් මහන්සි වුවද සෑහෙන ඵලයක් නොලැබිය හැකි ඒවාද ඇත්තේය. මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය වනාහි මෙලව මගඵල ලැබීමට සුදුසුකම් ඇතියන්ට ඉක්මනින් ඒවා ලැබිය හැකි භාවනා ක්‍රමයකි. සතර මාර්ග සතර ඵල නිර්වාණය යන මේ ලෝකෝත්තර ධර්මයෝ ගිහි පැවිදි ගෑනු පිරිමි බාල මහලු සෑම දිනටම සාධාරණය අතීතයේ සත්හැවිරිදි ලදරියන් පවා සෝවාන් ඵලයට පැමිණි බව අපේ පොතපතෙහි නොඑක් තැන්වල සඳහන් වී ඇත්තේය. වර්තමාන જાතියේදී මගඵල ලැබීමට තරම් වාග්යක් සෑම නැති බව නම් ඇත්තකි. එබන්දු බුද්ධ කාලයේහිද බොහෝ වූහ. මෙකල වෙසෙන සෑම දෙනාම වර්තමාන භවයේ මගඵල ලැබීමට වාග්ය නැත්තාහු නොවේති. ඒවා ලැබීමට තරම් වාග්ය ඇතියවුන් දනුදු බොහෝ ඇති බව කිසිදු සැකයක් නැත. වී ඇටෙහි පැලවීම් ශක්තිය ඇතද අටුවේම තිබුණහොත් කිසි කලක එය පැල නොවන්නේය. එමෙන් මේ જાතියේදීම මගඵල ලැබීමට වාග්ය ඇති තැනැත්තාටද ලැබීම සඳහා ක්‍රියා නොකළහොත් ඒවා නොලැබෙන්නේය. මේ જાතියේදීම මගඵල ලැබීමේ වාග්ය ඇද්ද නැද්ද යන බව තේරුම් ගැනීමට කිසි ලකුණක් නැත්තේය. වාග්ය සැඟවී ඇති දෙයකි. ඒ නිසා මේ જાතියේදීම මේ බුදු සසුනේදීම මගඵල ලැබීමට නිවන් දැකීමට තරම් වාග්යක් අපට නැතේයි කියා කිසිවෙකු විසින් මන්දෝත්සාහී නොවිය යුතුය. වාග්ය ඇති නැති බව දත හැකි වන්නේද උත්සාහ කර බැලීමෙනි. නොමග ගොස් ඒකාන්තයෙන් මෙලොවම ඵල දැකිය හැකිවන යහපත් විදර්ශනා භාවනා ක්‍රමයක් අනුව කලක් උත්සාහ කළහොත් වාග්ය ඇති තැනැත්තා යටත් පිරිසෙයින් සෝවාන් ඵලයටවත් පැමිණෙන්නේය. මේ જાතියේදීම එයට පැමිණීමට වාග්ය නැත්තා වූ පින්වතුන්ට කාශ්‍යප බුදු සමයේහි කඳුනැග භාවනා කොටද ඒ જાතියේදී සෝවාන් ඵලයටත් පැමිණිය නොහුණු භික්ෂූන් වහන්සේලා පස් නමට ඒ කල උත්සාහය අප බුදුසසුනේහි ඊතා ඉක්මනින් රහත් විය හැකියවීමට පාරමිතාවක් වූවක් මෙන් මතු බුදුසසුනකදී මගඵල ලැබීමේ පාරමිතාව වන්නේය ස්වසන්තානේහි කාමච්ඡන්ද ආදී නීවරණයන්ට ඇතිවන්නට ඉඩ තබා සමහර දවසක පමණක් භාවනා කරන්නා වූ තැනැත්තන්ට හා දිනපතාම වුවද දවසෙන් සුළු කාලයක පමණක් භාවනාවෙහි යෙදෙන්න උන්ට කෙටි කාලයකින් මගඵල නොලැබිය හැකිය. එසේ කරන්න උන්ට සිය වසකිනිදු මගඵල නොලැබිය හැකිය. සුවසන්තානෙහි නීවරණයන් ඇතිවීමට අවකාශයක් නොතබා නීවරණයන්ට සම්පූර්ණයෙන්ම ඉඩක් නොදී නිදන කාලය හැර දවස මුළුල්ලේම සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙන පින්වතාට මගඵල ලැබීමට වැඩි කලක් ගත නොවේ. එබැවින් සරියුත් මහතෙරුන් වහන්සේ මේ සසනෙහි කොතෙක්කල් ධර්මයට අනුව පිළිපදින තැනැත්තා රහත් වේදැයි විචාල ජම්බුකාදක පරිබ්‍රාජකයා හට න චීරං ආවුසෝ ඇවැත්නි වැඩි කලක් නොවේය යැයි වදාළ සේක මේ පොතෙහි දක්වා ඇත්තේ සතර සතිපට්ඨානයම එකවර භාවනා කිරීමේ ක්‍රමයයි. මේ අනිකුත් භාවනාවන් මෙන් නොව සතර ඉරියව්ව හා සම්බන්ධය ඇත්තා වූ කෑම බීම මල මුත්‍ර පහ කිරීම මුව දෙවීම අත්පා දෙවීම වතුර නෑම කතා කිරීම දීම් ගැනීම හැඳීම් පෙරවීම ආදී සකල ක්‍රියාවන් හා සම්බන්ධය ඇත්තා වූද චක්ෂුරාද්‍රී ඉන්ද්‍රියන්ට හමුවන අරමුණු හා සම්බන්ධය ඇත්තා වූද අරමුණු ගැනීම හා සම්බන්ධය ඇත්තා වූද කල්පනා කිරීම වැටහීම් සැප දුක් හා සම්බන්ධ වූද సంతානෙහි ඇතිවන කෙලෙස් සම්බන්ධ වූද ශ්‍රද්ධාදී ගුණධර්ම සම්බන්ධ වූද යහපත් වූත් අයහපත් වූත් කල්පනා සම්බන්ධ වූද භාවනාවකි. හොඳින් භාවනා කරන යෝගාවචරයාට ඔහුගේ ඉන්ද්‍රියන්ට මුණ ගැසෙන සියල්ල හා මේ භාවනාව සම්බන්ධ වෙයි. මේ සතිපට්ඨාන භාවනාව මනවින් කරන යෝගාවචරයා හට නිදන කාලය හැර අන් හිස් කාලයක් නැත. එබැවින් ඔහුගේ సంతානෙහි කාමච්ඡන්ද ආදී නීවරණයන්ට නැගී එන්නට අවස්ථාවක් නොලැබෙන්නේය. එයින් නොපිරිහෙන්නේය. ඒ යෝගාවචරයා හට අද කරන භාවනාවෙන් ඇතිවන සිහියේ දියුණුව, සමාධියේ දියුණුව, ප්‍රඥාවේ දියුණුව, හෙට කරන භාවනාවෙන් ඇතිවන සිහියේ දියුණුව හා සමාධියේ දියුණුව හා ප්‍රඥාවේ දියුණුව හා සම්බන්ධ වන්නේය. එබැවින් ඇතැම් යෝගාවචරයෝ සතියක් දෙකක් භාවනාවෙහි යෙදීමෙන්ද මගඵල ලබති. වැඩි කලක් භාවනා කරන්නා ගැන කියනුම කිම බොහෝ යෝගාවචරයෝ වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා සතිපට්ඨාන තුන ගැන සැලකිල්ලක් නොදක්වා කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව පමණක් කරති. එසේ කරන්නා වූ තැනැත්තාට එයින් වන නපුරක් නැතද සතර සතිපට්ඨානය භාවනා කරන යෝගාවචරයන්ට සේ ඉක්මනින් මගඵල ලැබිය හැකි නොවේයි. යේසං කේසංචි භික්ඛවේ චත්තාරෝ සතිපට්ඨානා විරද්ධා විරද්ධෝ තේසං අරිය මග්ගෝ යේසං කේසංචි භික්ඛවේ චත්තාරෝ සතිපට්ඨානා ආරද්ධා ආරද්ධෝ තේසං අරිය මග්ගෝ සම්මා දුක්ඛක්ඛයගාමි යනාදීන් තථාගතයන් වහන්සේ විසින් නොඑක් සූත්‍රවල සතර සතිපට්ඨානයම වැඩිම වදාරා තිබෙනු දක්නා ලැබෙයි. පෙර යෝගාවචරයන් එසේ කළ බවත් නොඑක් සූත්‍රවලින් පෙනෙයි. දිනක් ආයුෂ්මත් සාරිපුත්‍ර ස්තවීරයන් වහන්සේ අනුරුද්ධ ස්තවීරයන් වහන්සේ දැක කියනසේක් "එවත්නි අනුරුද්ධය ඔබගේ ඉන්ද්‍රියෝ ප්‍රසන්නය. මුහුණේ පැහැය පිරිසුදුය." බබලන්නේය. ඔබ මේ කාලයේදී කිනම් විහාරයකින් බොහෝ කොට වාසය කරන්නාහුද යැයි කීහ. එකල්හි අනුරුද්ධ තෙරුන් වහන්සේ චතුසුක්ඛවාහං ආවුසෝ සතිපට්ඨානේසු සුප්පටිත්ත චිත්තෝ ඒතරහි බහුලං විහාරාමි යනුවෙන් මම මේ කාලයේ සතර සතිපට්ඨානෙහි පිහිට වූ සිත් ඇතිව බොහෝ සෙයින් වෙසෙමි යයි වදාළසේක. මුලින් සතිපට්ඨාන භාවනාව පුරුදු කරන්න වුන්ට එයින් අපහසුකම් ඇති වෙතත් පුරුදු වූ පසු එය ඊතා සුඛදායක භාවනාවක් බවත් රහතන් වහන්සේලාත් සතිපට්ඨානයන් සේවනය කරමින් වෙසෙන බවත් එයින් දත හැකිය. මේ ග්‍රන්ථයේහි සතිපට්ඨාන භාවනාව දක්වා ඇත්තේ උදරය ප්‍රදාන කරගෙනය. මහා සතිපට්ඨාන සූත්‍රයේහි මුලින්ම වදාරා ඇති ආනාපාන භාවනාව නොගෙන උදරයේ උස් පහත් වීමක් මේ භාවනා ක්‍රමයට මුල් කරගෙන තිබෙන්නේ කොමකටදයි ඇතැම්හු ප්‍රශ්න කරති. ඇතැම්හු එයට දොස් දක්වති. උදරයේ උස් පහත් වීමේ කතාව බුර්ම බස නොදැනීම නිසා ඇති කරගෙන තිබෙන අවුලකි. මේ භාවනාව උදරයේ පිම්බීම හැකිලීම් දෙක ප්‍රදාන කරගෙන පුහුණු කළ යුත්තේකි. උදරයේ පිම්බීම හැකිලීම් දෙක ප්‍රදාන කර ගැනීම ගැන දොස් දක්වන්න වුන් එසේ කරන්නේ භාවනා ක්‍රම ගැන නොදැනීම නිසාය. සමත යානිකයෝය විදර්ශනා යානිකයෝය යයි යෝගීහු දෙකොටසකි. සමත යානිකයන්ට ආනාපානය මුල් කරගෙන භාවනා කිරීම හොඳය. මේ ග්‍රන්ථයේ දැක්වෙන සතිපට්ඨාන භාවනාව ශුද්ධ විදර්ශනා භාවනාවකි. භාවනාවෙන් මගඵල ලැබිය හැකි වීමට විදර්ශකයා විසින් ඝන විනිබ්බෝගය කොට ආත්ම සංඥාව දුරවන හැටියට නාම රූප හොඳින් හැඳින ගත යුතුය. ඒවායේ ඉපදීම් බිඳීම් දෙක දැකිය යුතුය. ඉපදීමේ හේතු දැකිය යුතුය. අනිත්‍ය ආදී ලක්ෂණ තුන දැකිය යුතුය. ගණයෙන් වැසී ඇති බැවින් නාම රූප දෙක wen වශයෙන් දැක ගැනීමත් පහසු නැත. ඒවායේ ඉදීම් මිදීම් දෙක දැන ගැනීමත් පහසු නැත. පොතපති නැති කරගන්නා දැනුමෙන් මගඵල නොලැබිය හැකිය. මගඵල ලැබීමට ප්‍රත්‍යක්ෂ දර්ශනයක් ඕමනාය. ඒ ප්‍රත්‍යක්ෂ දර්ශනය ඇති කර ගැනීමේ පහසු ක්‍රමය රූපයන්ගේ හෙළවීම අනුව සිහිනුවන දෙක පැවැත්වීමමය. චලනය වන රූපයන්ට සිහිනුවන දෙක යොමු කරගෙන ඉන්නා යෝගාවචරයා හට ඒ සෙලවන දෙය අනිකක් බවත් ඒ සිහි කරන සිත අනිකක් බවත් රූප සෙලවෙන වාරයක් පාසා ඒවා මෙනෙහි කරන සිත් වෙන වෙනම ඇතිවන බවත් චලනයන් නිසා ඒවා මෙනෙහි කරන සිත් ඇතිවන බවත් සෑම චලනයක්ම එකෙනෙහිම නැතිවන බවත් චලනය මෙනෙහි කළ සිතත් නැතිවන බවත් චලනය වන රූපත් ඒවා නිසා උපදිනා සිතුත් හැර මමය සත්වයාය පුද්ගලයාය ආත්මයය කියා ඒ නාම රූප අතර කිසිවක් නැති බවත් එපිද එපිද බිනි බිනි යන ඒ නාම රූප ආත්ම නොවන බවත් අමුතුවෙන් නොසිතාම පෙනෙන්නට වන්නේය කෙලස් නැසීමට සමත් ප්‍රත්‍යක්ෂ දර්ශනය එය ආස්වාස ප්‍රාස්වාසය නිසා ශරීරයේ පිම්බීම හැකිලීම් දෙක උදරයෙහි ප්‍රකටය. එයින් මුළු ශරීරයේම සියුම් චලනයක් ඇතිවෙයි. උදරයේ පිම්බීම හැකිලිම දෙක සීකරමින් වෙසෙන යෝගාවචරයාට ස්මෘති සමාධි ප්‍රඥාවන් දියුණු වත් වත්ම ක්‍රමෙන් මුළු ශරීරයේම වන චලනයන් ප්‍රකට වන්නේය. ඒ චලනය අනුව ශරීරයේ සෑමතැනම රූප කලාප ඉපිද ඉපිද බිඳි බිඳි යන සැටි ඔහුට පෙනෙන්නට වන්නේය. එය කෝටි પ્રાપ્ત අනිත්‍ය දර්ශනයේය. ආනාපානය මෙනෙහි නොකොට පිම්බීම හැකිලීම් දෙක සිහි කරන්නට උගන්වන්නේ ඒ දර්ශනය ඇතිවනු සඳහාය. දැනට ජීවත්වන සකල සත්වයන්ම කවදා හෝ මැරෙන බවත් පොළොව මතු පිට ඇති සකල වස්තුන්ම කවදා හෝ විනාශ වන බවත් හැම දෙනාම වාගේ දන්නාහ. එබඳු අනිත්‍ය දර්ශනයකින් ආත්ම සංඥාව දුරවන්නේ නොවේ. අනිකුත් කෙලෙස් දුරවන්නේද නොවේ. මගඵල ලැබෙන්නේද නොවේ. නිවන් දැකිය හැක්කේද නොවේයි. මගඵල ලැබිය හැකි වීමට ෂණයක් පාසා ශරීරයේ රූප කලාප ඉපිද ඉපිද බිනි බිනි යාම දැකිය යුතුය. පිම්බීම හැකිලීම් දෙක සිහි කිරීම උගන්වන්නේ චලනය අනුව ඒ දර්ශනය ඇති කර ගැනීමටය. ඒ නිසා නිවන් දකිනු කැමැත්තෝ අතිපණ්ඩිතයන්ට මුලා නොවි මේ භාවනාව ආදරයෙන් කරත්වා සංසාරය අති දීර්ඝය අති දීර්ඝ වූ මේ සංසාරයේහි එක් එක් සත්වයෙකු විසින් නොලැබූ දුකක් නැත එසේම බොහෝ සැපද ලබා ඇත එහෙත් වඩා ලබා ඇත්තේ දුක්ය ලැබූ දුක් වලින් දහසෙන් පංගුවක් දසදහසෙන් පංගුවක් ලක්ෂයෙන් පංගුවක් පමණවත් සැප ලබා නැත. සසර සැරිසරන සත්වයා හට නිවන් නොසොයා මෙසේ වාසය කළ හැකි වී ඇත්තේ අතීතය නොපෙනීම නිසාය. යම් හේකින් මේ සත්වයන්ට තමාගේ අතීතය පෙනෙනවා නම් අන් හැමදේම නවත්වා ඔවුන් නිවන් සොයන්නට පටන් ගන්නවා ඇත. සසර සැරිසරන සත්වයා හට වැඩි කලක් වාසය කරන්නට සිදුවන්නේ සතර අපායේය. ඔහුට සුගතියට පැමිණෙන්නට ලැබෙන්නේ කලාතුරකිනි. මිනිස් ලොව සසර සැරිසරන සත්වයාට කලාතුරකින් ඉපදෙන්නට ලැබෙන සුගතියකි. මිනිස් ලොව සුගතියක් යයි කියනුවේ එහි සැපම ඇති නිසා නොව අපායෙහි තරම් දරුණු දුක් නැති නිසාය. සත්‍ය වශයෙන් කියතොත් මිනිසාට ඇත්තේද මහා දුක්ඛ ස්කන්ධයක්මය. මිනිස් ලොව ඉපදීමත් දුකකි. හඬ හඬා උපදින අය මිස ප්‍රීතියෙන් උපදින අය දක්නට නැත. ඉපිද කලක් ගතවනතුරු තමාට කිසිවක් කරගත නොහැකිව තමාට ඇති වේදනාව තමාගේ දුක අනුන්ට කියා ගැනීමටවත් සමත්කමක් නැතිව අනේක දුක්ඛ වේදනා විඳිමින් හොන් තනම මල මුත්‍ර කරමින් හඬමින් ඊතා දුකසේ ජීවත් වන්නට සිදුවේයි. ඒ දුකද හැරෙන්නට පෙරලෙන්නට හා කතා කරන්නට නොපුළුවන් වන තරමේ දරුණු රෝගයකින් පෙළෙන්නෙකුට ඇති දුක හා සර්වාකාරයෙන් සමානය. මදක් ලොකු වූ පසු මිනිසෙකු වශයෙන් ලෝකයෙහි ජීවත් වනු හැකි පිණිස උපන් තැනැත්තා විසින් වර්ෂ බොහෝ ගණනක් ශිල්ප ශාස්ත්‍රය උගත යුතුය. එයද මහා දුකකි. ඉන්පසු ආහාර පානාදී ජීවත් වීමේ උපකරණ සොයාගනු පිණිස ජීවත් වන තාක් වැඩ කළ යුතුය. එයද මහත් දුකකි. කරන වැඩවලින් බලාපොරොත්තු තරමට ප්‍රයෝජනය නොලැබෙන කල්හි ඇතිවන්නේද සිතට මහත් දුකකි. දුකසේ සපයාගත් වස්තුව සොරුන්ට අසුවීම් ආදියෙන් සමහර විට නැති වෙයි. එයද මහත් දුකකි. නොඑක් විට ශරීරයේ බොහෝ වේදනා ඇති කරන දරුණු රෝගද ඇති වෙයි. ගින්නෙන් දවන කලක මෙන් පිහියා වලින් කපන කලක මෙන් කඹ වලින් වෙලා තද කරන කලක මෙන් අඩුවකින් තද කරන කලක මෙන් වේදනා ඇතිවන රෝග ඔහුගේ ශරීරයේහි හට ගැනීම. එසේ හටගන්නා වූ රෝග සුව කර ගැනීමටද සමහර විට සති ගණන් මාස ගණන් එක ඉරියව්වකින් වාසය කරන්නට වීම ආදියෙන් බොහෝ දුක් ගන්නට සිදු වෙයි. එසේ දුක්ගෙනද ඇතම් රෝග සුව කරගත හැකි නොවේ. සමහර විට රෝග සුව කර ගැනීම සඳහා බලවත් වේදනා හටගන්නා ස්ථානවල සල්්‍ය කර්ම කරවා ගන්නටද සිදු වෙයි. මේ මිනිස් ශරීරය ආහාර පාන ආදියෙන් කෙසේ පෝෂණය කළත් දිනෙන් දින දිර දිරා යන්නේය. එයද මහා දුකකි. මිනිසාට දුප්පත් කමක් කමත් දුකකි. ධනය සැපීමත් දුකකි. පරිස්සම් කිරීමත් දුකකි. අමුදරුවන් නැති බවත් දුකකි. අමුදරුවන් ඇති බවත් දුකකි. ජීවත් වීමත් දුකකි. මරණයත් දුකකි. ලෝකයේහි ඇත්ත වශයෙන් සැපය කියා සලකන්නට දෙයක් නැත. මිනිසුන් සැප වශයෙන් සලකන්නේ සාපිපාසාදී ශාරීරික වේදනා සංසිඳවා ගැනීම හා තණ්හා දාහය සංසිඳවා ගැනීම සඳහා කරන දෙයයි. ආහාර වැළඳීම හා බීම සැප වශයෙන් සලකතත් එය සාපිපාසා දුක්වලට කරන ප්‍රතිකාරයකි. සැප වශයෙන් සලකන බවත් බොහෝ දේත් ඒ කරුණු ගැන ඇතිවන තෘෂ්ණා දාහය නැති කර ගැනීමට කරන දේවල්ය. හොඳින් විමසා බලතොත් සුගතියක් වශයෙන් සලකන මේ මිනිස් ලොවෙත් සැපයෙන් තොර දුක්ඛ ස්කන්ධයක් බව පෙනෙනු ඇත. සුගතියක් වශයෙන් සලකන මිනිස් ලොවත් දුක් ගොඩක් වන කලෙහි අපාය ගැන කියනුම කිම? එහි ඇති දුක විස්තර කරන්නට වචනත් නැත. ජීවත්වන සෑම සත්වයකටම මරණය නියතය. මහා ධනයිසුරන් වී ඉන්නා වූද රජකම් මැති ඇමතිකම් ආදී ලොකු තනතුරු ලබා ගන්නා වූද සෑම දිනාම පෝරකයට නියම කරනු ලැබ සිරකූඩුවේ ඉන්නා අය මෙන්ම මරණයට નિયમિતව ඉන්නෝය මරණයට નિયમિતව ඉන්නා තැනැත්තාට ධනයෙන් තනතුරෙන් අමුදරුවන්ගෙන් කිනම් ඵලයක්ද નિયમિત දිනය පැමිණ කලෙහි ඔහු විසින් සියල්ල හැර යා යුතුය. මරණ තනත්තාට අපායට යන්නට සිදු නොවි නැවතත් සුගතියෙහිම උපදින්නට ලැබේ නම් එයද සැනසෙල්ලකි. කෙබඳු තත්වයක සිටියත් කොතෙක් පින් කර ඇතත් පෘතජන පුද්ගලයාට දෙවන වාරයේ උප්පත්තිය පිළිබඳ ස්ථාන නියමයක් නැත. අද සිහසුන මත මහා යස ඉසුරෙන් වැජබෙන තැනැත්තා සමහර විට හෙට අපායේ ගිනි ගොඩේය. දිවි පැවැත්වීම බරපතල කරුණක් වන බැවින් මිනිසාට නොකමැත්තෙන් වුවද නොඑක් විට පව්කම් කරන්නට සිදුවේයි. එබැවින් කොතෙක් පින් කලත් ඔහුට අපායෙන් බේරීම ඊට අපහසුය. මැරෙන මිනිසුන්ගෙන් ඊතා වැඩි දෙනෙකුන් මරණයෙන්ම යන්නේ අපායටය. වරක් අපායට ගිය තැනැත්තාට නැවත සුගතියට එන්නට ලැබෙන්නේ ඊතා දීර්ඝ කාලයකිනි. එබැවින් සංසාරය අති භයානකය. නැවත අපායට යන්නට තිබියදී සක්විති රජකම ලබා සිටියත් දෙව් රජකම ලබා සිටියත් ඉන් පළක් නැත. ඒ නිසා නුවණැතියන් විසින් කල යුත්තේ ධනය සෙවීමත් තනතුරු සෙවීමත් ගරුණම්බු සෙවීමවත් නොව අපායෙන් මිදීමේ උපාය සෙවීමය අපායෙන් සම්පූර්ණයෙන් මිදීමට මතු කිසි කලෙක අපායට නොයන්නෙකු වීමට ඇත්තා වූ එකම උපාය සෝවාන් වීමය සෝවාන් පුද්ගලයා ක්‍රමයෙන් නිවනටම යනු මිස නැවත කිසි කලෙක අපායට නොයයි. සෝවාන් ඵලයේහි වටිනාකම පමන කළ නොහැකිය. එය සක්විති රජකමටද වඩා වටිනා බව තථාගතයන් වහන්සේ වදාළසේක. එබැවින් එය කිනම් පරිත්‍යාගයක් කොට වුවද කොතරම් මහත් දුකක් විඳ වුවද ලබා ගන්නට නිසිය. සෝවාන් වීමේ වාග්ය ඔබ කෙරෙහි සැඟවී තිබිය හැකිය. සෝවාන් ඵලයට පැමිණීමට ඔබට මහා පරිත්‍යාගයක් කරන්නට සිදු නොවනු ඇත. වස්තු පරිත්‍යාගයකින් එය ලබන්නටද නොපුළුවන. එය ලැබිය යුත්තේ සතිපට්ඨාන භාවනාවෙනි. එය ක්‍රමානුකූලව මේ જાතියේදීම සෝවාන් විය හැකි පරිදි කරන්නට නම් බොහෝම මහන්සි විය යුතුය. එයට බිය නොවි මේ පොතෙහි දක්වා ඇති පරිදි සතිපට්ඨාන භාවනාව කළහොත් සමහර විට ඔබට සති ගණනකින්ද සෝවාන් විය හැකිවනු ඇත. මේ බුද්ධ ජයන්ති කාලය ඔබට ඊටා හොඳ සුබ මොහොතකි. මෙබඳු අවස්ථාවක් ඔබට මතු නොලැබුණු ඇත. ඒ නිසා ඔබ ලබා සිටින මිනිසත් බවින් ගත හැකි ඊටා උසස් ප්‍රයෝජනය බුදු සසුන මුණ ගැසීමෙන් ලැබිය හැකි උසස් ප්‍රයෝජනය ලැබීමටත් මේ භාවනාව කොට සෝවාන් වන්නට උත්සාහ කරන්න. දැනට බුරුමේ බොහෝ දෙනෙකුන් විසින් පුහුණු කරන බොහෝ දෙනා විසින් ප්‍රතිඵල අධ්‍යක් තිබෙන මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය 1955 මාර්තු මාසයේ පටන් කොළඹ දෙමටගොඩ පරමාර්ථ ධර්ම සභාවෙන් නිකුත් කරන දහම්පත් මගින් මේ රටෙහි ප්‍රචාරය කිරීමට පටන්ගත් මුල් කාලයේදී මේ ගැන මහජනයා විසින් වැඩි සැලකිල්ලක් නොදැක් වූ නමුත් බොරුම තෙරුන් වහන්සේලා ලංකාවට ගෙන්වා මේ භාවනාව පුහුණු කරන්නට පටන්ගත් තැන් පටන් අපගේ දහම්පත් බොහෝ දෙනා සොයන්නට පටන් ගත්හ. දහම්පත් සොයන බොහෝ දෙනෙකුන්ට ඒවා නොලැබිය හැකි විය. භාවනා ක්‍රමය පොතක් වශයෙන් මුද්‍රණය කරවුවහොත් එයින් සිදුවන මහත් වූ යහපත ගැන අපට බොහෝ දෙනෙක් කීහ. දැනට භාවනා මධ්‍යස්ථානවලට ගොස් සතිය දෙක භාවනාව පුහුණු කරන යන්නා වූ පින්වතුන්ට ඒ භාවනාව ඉදිරියට ගුරුවරයෙකු නැතිව කරගෙන යා හැකි ක්‍රමයක්ද නැත්තේය. විශේෂයෙන් ඒ අයගේ යහපත පිණිසත් නිවන් දකින්ු කැමැති බුදු සස්නෙන් ලැබිය හැකි උසස් ඵලය ලබනු කැමැති සෑම දිනාගේම යහපත පිණිසත් නිවන් මඟ හෙළි කරන මේ භාවනා මාර්ගය පොතක් වශයෙන් ප්‍රසිද්ධ කිරීමට පිළියෙල කරන ලදී. මේ පොත කුඩා වූද මෙහි රහත් දක්වා භාවනාව කරන හැටි විස්තර කර ඇත. බුරුමයේ මේ භාවනාව පුහුණු කරවන ප්‍රධාන ස්ථානයෙන් භාවනා ක්‍රමය පිළිබඳ සම්පූර්ණ විස්තරය දැක්වෙන 800කට අධික පිටු ගණනක් ඇති පොතක් නිකුත් කර තිබේ. අපටද අනාගතයේහි එවැනි පොතක් සම්පාදනය කිරීමේ වාග්ය ලැබේවා යයි පතමු. දැනට එබඳු පොතක් නැතිකමේ පාඩුව අප විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය චත්තාලිසාකාර මහා විපස්සනා භාවනාව චතුරාර්ය සත්‍ය බෝධිපාක්ෂික ධර්ම විස්තරය පටිච්ච සමුපාද විවරණය යන පොත් කියවීමෙන් බොහෝ දුරට පිරිමසා ගත හැකි වනු ඇත. චිරං තිට්ඨතු සද්දම්මෝ මීට සාසන ඉස්තකාමී රේරුකාණේ චන්දවිමල ඉස්තවීර බුද්ධ වර්ෂ 2499 විවහාර වර්ෂ 1955 සැප්තැම්බර් 3 වන දින පොකුණු විට ශ්‍රී විනයාලංකාරාමේදීය